මජ්ක්‍ධිම නිකායේ ඝනක මොග්ගල්ලාන සූත්‍රය කියලා සූත්‍රයක බුදුරජාණන් වහන්සේ මිගාරමාරු ප්‍රාසාදය. ඒ කියන්නේ විසාකා විසින් අදා පූජා කරන ලද මේ පූර්ව ආරාමය කියලා කියන්නේ අමෙරිකන් මිගාරමාරු ප්‍රාසාදය කියලා කියනවා මේ ඒ කියන්නේ මොකද මේ ඒ විසාකාව විවාහ වෙලා ගිය කුලේ ස්වාමියාගේ තාත්තා නිගාර සිටු. ඉතින් නිගාර සිටු මිත්‍යා දෘෂ්ටික වෙලා හිටියේ නිගණ්ඨනාත පුත්‍රට තමයි වෙන්නේ. ඉතින් නිගණ්ඨනාත පුත්‍රට දානයක් දෙන්න මේ කතා කරලා ඉතින් ආරාධනා කළා ගෙදර දානයක් දුන්නාම විශාකාව එළියවත් ආවේ නැහැ කියලා ඉතින් හිත නොහොඳ වෙනවා. මොකද ඉතින් මේ විෂාකාව ලැජ්ජාවට එළිය දෙන්නේ. මොකද නිගන්ඨයෝ මේ අචේලකව ඉන්නේ. නිර්වස්ව ඉන්නේ. ඉතින් මේ <clears throat> පස්සේ කාලෙක ඒ ගැන වාදයක් ඉන්නා ඊට වැඩිය බුදුරජාන් වහන්සේ හොඳයි කියලා. බුදුරජාන් වහන්සේ ආරාධනා බුදුරජාන් වහන්සේට ආරාධනා කරලා දානයක් දීලා බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කරාම නිගාරසිතු සම්මාදිට්ඨික වෙනවා. සම්මාදිට්ඨික වෙලා විශාකාව තමන්ගේ මව් තනතුරේ තියෙනවා. එතන එදා ඉඳලා විශාකාව තමන්ගේ මව කියලා සලකනවා. ඒ හින්දා නිගාර මාතා කියලා නිගාර මාතා කියන විශාකාවට අන්වර්ථනාල අටබැඳෙනවා. ඉතින් එදා ඉඳලා ඒ පූර්වාරාමයේ කියන්නේ නිගාර මාතු ප්‍රාසාදය. ඉතින් බුදුරජාන් වහන්සේ මිගාර මාතු ප්‍රාසාදයේ වැඩ වාසය කරනකොට ධනක මුගල්ලාන කියන බ්‍රාහමණයා ධනක කියලා කියන්නේ මේ දවස්වල කියන වචන වලින් ධනකාධිකාර කියන්නේ. ඔව් තේන සිංහලෙන් කියනවා නම් කවුන්ටර් කියලා තමයි කියන්නේ. මේ ඉතින් මේ ධනක මුගල්ලාන කියන බ්‍රාහමණයා ඇවිල්ලා බාගතුන් වහන්සේගෙන් අහනවා බාගතුන් වහන්සේ මේ නිගාරුමාත් ප්‍රාසාදය හදන්න අනුපූර්ව ශික්ෂා අනුපූර්ව ක්‍රියා අනුපූර්ව ප්‍රතිපදා කියලා ඒ හදන්න කලින් යම් කිසි දෙයක් කරන්න ඕනේ. ඒ කියන්නේ අනුපූර්ව ශික්ෂා. ඒ කියන්නේ කලින් පිළිපදිය යුතු දේවල් තියෙනවා. කලින් කළ යුතු දේවල් තියෙනවා. බිම සකස් කිරීම, බිම තේරීම, බිම සකස් කිරීම, අවශ්‍ය බඩු බාහිර ආදී එක්ස්ප්‍රස් කිරීම සලස්මක් නිර්මාණය කිරීම සලස්මක් අනුමත කර ගැනීම සම්මත කර ගැනීම ඒ වගේ ගොඩාක් වැඩ තියෙනවා මෙන්න මේ වගේ අපේ මේ දැන් පවතින රටේ කවුරු හරි ධනුර්ධරයෙක් වෙනවා ඒ කියන්නේ දුනුවායෙක් වෙනවා අන්න ඒ දුනුවායෙක් වීමට අනුපූර්ව ශික්ෂාවක් අනුපූර ක්‍රියාවක් අනුපූර ප්‍රතිපදාවක් තියෙනවා. ඒ කියන්නේ එයා මේ විදිහට ඉස්සලා පටන් ගන්න ඕනේ. මේ විදිහට දේවල් කරන්න ඕනේ. කියලා මේ මේ ආකාරයේ පිළිපදින ආකාරයක් තියෙනවා. කවුරු හරි යුද්ධ බටේක් වෙනවනම් මෙන්න මේ ආකාරයේ අවශ්‍යතාව පුරන්න ඕනේ. මේ ආකාරයේ පුහුණු වීමක් කරන්න ඕනේ. ඒ වගේ අනුපූර ශික්ෂා, අනුපූර ක්‍රියා, අනුපූර ප්‍රතිපදා තියෙනවා. අනිත් එක භාගතුන් වහන්සේ කවුරු හරි අපි ඉගෙනිය යුතු පුද්ගලෙක් හම්බුනොත් ධනකෙක් කරන්න. අන්න ඔහුට අපි දෙනවා එකේ ඒවා ඉගෙන ගන්න. දෙකේ ඒවා ඉගෙන ගන්න දෙනවා. තුනේ ඒවා ඉගෙන ගන්න දෙනවා. හතරේ ඒවා ඉගෙන ගන්න දෙනවා. ඔය ආකාරයට ක්‍රමානුකූලව උගන්ලා පස්සේ 100වත් උගන්වනවා. 1000වත් උගන්වනවා. ලක්ෂේවත් උගන්වනවා. ඊට වැඩියවත් උගන්වනවා. ඉතින් මේ ධනකේ කරන්නත් අනුපූර්ව ශික්ෂාවක් අනුපූර්ව ප්‍රතිපදාවක් අනුපූර්ව ක්‍රියාවක් අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. භාගතුන් වහන්සේන් මේ ධනක මුදල අහනවා භාගතුන් වහන්සේ මේ ශාසනයේ එහෙම අනුපූර්ව ශික්ෂාවක් අනුපූර්ව ක්‍රියාවක් අනුපූර්ව ප්‍රතිපදාවක් අනවන්න පුළුවන්ද කියන්න පුළුවන්ද ඉතින් භාගතුන් වහන්සේ කියනවා බ්‍රාහ්මණය පුළුවන් කියන්න පුළුවන්. මේ මේ ශාසනයේ අනුකූල ශික්ෂාව කියන්නේ කලින් ඉක්විය යුතු ක්‍රමයක්. අනුකූල ක්‍රියාවක්. කලින් කළ යුතු ක්‍රියාවක්. එහෙම නැත්නම් කලින් අනුකූල ප්‍රතිපදාවක්. ප්‍රතිපදා කියලා කියන්නේ පිළිපැදිය යුතු ආකාරය. කලින්. ඉතින් එහෙම කනවන්න පුළුවන්. කොහොමද කියනවා නම් මේ හරියට දක්ෂ අශ්ව ගමකේ ඒ කියන්නේ අශ්වයන් দমনය කරන අශ්වයන් පුහුණු කරවන්නේ හොඳ අශ්වයෙක් ලැබිලා ප්‍රථමයෙන් මෝවලු දාන්න උගන්වනවා ඉතින් ඊට පස්සේ තමයි ඊට වැඩි දේවල් කරන්නේ. අන්න ඒ වගේ තථාගතයන් වහන්සේ দমনය කළ යුතු පුරුෂයෙක් ලැබිලා. පුරුෂ දම දමේ. ඒ කියන්නේ দমনය කළ යුතු පුරුෂයෙක් ලැබිලා. තථාගතයන් වහන්සේ ප්‍රථමව කියනවලු ඒකි තවම් බික්කු තොපමෙහි ඒව භික්ෂුව සීලවා හෝති සීල සම්පන්නවව ආතිමෝක්ඛ සංවර සංගතෝ හෝති විහරාහි ආචාර ගෝචර සම්පන්නෝ ඒ කියන්නේ ප්‍රාතිමෝක්ඛ සංවර සීලේ සමාදන් වෙන. ඒ කියන්නේ ප්‍රාතිමෝක්ඛ සංවර සීලය කියලා කියන්නේ නිවන පිණිස සමාදන් වූ සීලයක්. මොකද මේ ලෝකේ බොහෝ සිල් තිබුණාට සිල් රකින්න හිටියට හැමෝම නිවන පිණිස නෙමෙයි සිල් රකින්නේ. සමහරු සිල් රැකලා කැමති අ ඉරිදි වඩා. එහෙම නැත්නම් ධාන වඩා. එහෙනම් සමහරු කැමති රජ වෙන්න. සමහරු කැමති සිටු වෙන්න බොහොම අපෝසත් කෙනෙක්. එහෙම නැත්නම් සමහරු කැමති දෙවියෙක් වෙන්න. සමහරු කැමති බ්‍රහ්මයෙක් වෙන්න. ඒ වගේ නොඑක ආකාරයේ වෙන වෙන දේවල් තියෙනවා. ඊට අමතරව තමන් කැමති ඕන දෙයක් ප්‍රාර්ථනා කරගන්න සීලය බොහොම අනිත් හොඳ අනිත්‍යමක් කියලා බුදුහාමුදුරුවෝ කියලා ඉතින් මේ විදිහට එක එක දේවල් ප්‍රාර්ථනා කරන්නේ නැතුව යම් කිසි සීලයක් කෙනෙක් සමාදන් වෙනවා නම් නිවන් දකින්න කියලා ඒකට කියන ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවලු භික්ෂුව තොපේව ඇවිත් සීලවන්ත. සීලය සම්පූර්ණ කරා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයට සමාදන් වෙනවා. ආචාර ගෝචර සම්පන්න වෙන්න. මෙහෙමයි. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය විතරක් කියලා නිවන් යන්න බෑ. ආචාර ගෝචරක් තියෙනවා. ඒ කියන්නේ ආචාර විදි, ගෝචර විදි. ඒ කියන්නේ හැසිරිය යුතු ආකාරය. හැසිරිය යුතු ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඒක නැතුව ඊට වඩා උසස් සීලයක් කරන ප්‍රතිමොක්ඛංග සීලය විතරක් පුරන්න බෑ. අපි හිතමු දැන් ගේ ඇතුලේ ගල ගහන්නේ. ඒක ඒක ක්‍රමයක්. මිනිස්සු දන්නවා ඒක. වැඩිහිටියෙක් ඉන්නකොට මේසයක් උඩින් කකුලක් කියන්නේ. එහෙම නැත්නම් කොහොමවත් මේසයක් උඩින් කකුලක් කියන්නේ. ඉතින් ඒ වගේ මේ හික්මෙන්න පුළුවන්. මේ හික්මෙන්න ඕන. වැඩිහිටියෝ දැක්කම නැගිටිනවා. එහෙම නැත්නම් ගරුකලෙත්තම් යුතු පුද්ගලයන් ගරු කරනවා. ආසනයෙන් ආසනයෙන් පූජා කරන්න ඕනේ. එහෙම නැත්නම් දැන් ඉස්සර නම් භික්ෂුන් වගේ නැත්නම් වැඩිහිටි කවුරු හරි ආවහම ආදෝණය කරලා තියෙනවා. පාදවල තෙල් ගල්ලා තියෙනවා. ඊට පස්සේ ආසනය පූජා කරලා තියෙනවා. ඒ වගේ හැම ආකාරයකින්ම කලකලා තියෙනවා. ඉතින් ඒවා කියන්නේ ආචාර ගෝචර විදි. එහෙම නැත්නම් වැඩිහිටියෝ කතා කරනකොට අතරමැදින් කතා කරන්නේ. ඒවට කියන ආචාර ගෝචර විදි. ඉතින් ඒවා නැතුව රීතියන්ට ගෞරව කරන්නේ නැතුව ගුණවතුන්ට ගෞරව කරන්නේ නැතුව කෙනෙකුට නිවන් යන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන ආචාර ගෝචර සම්පන්නෝ. ආචාර ගෝචර සම්පන්න වෙනවා. ඊට පස්සේ කියන අනුමත්තේ සුවජ්ජේ සුබය දස්සාවි. අනුමාත්‍ර වූ වරදක් කරන්න ගොඩක් බය වෙනවා. එනි ඉතා කුඩා වරදක් කරන්න ගොඩක් බය වෙච්ච කෙනාට කියනවා මේ අන්න ඒ කෙනාට නිවන් යන්න පුළුවන්. එහෙනම් අන්න ඒ විදිහට ශික්ෂාපද සමාදන් වෙලා සම්පූර්ණ කරගන්න. ඒ කියන්නේ ශික්ෂාපදයක් නිකන් රකින්නව නෙමෙයි. යන්තම්වත් කඩන්න බය වෙන්න. ඉතින් ඔහොම බුදුහාමුදුරුවෝ උපදෙස් දීලා අන්න ඒ দমনය කළ යුතු භික්ෂුවට ඒ උපදෙස් පිළිපදින්න ඒ උපදෙස් සම්පූර්ණ කරන්න කාලයක් දෙනවා. කියන්නේ ප්‍රතිමොක්ඛංගල සීල සමාදන් වෙන්න ඕනේ. ආචාර ගෝචර වෙන්න ඕනේ. අනුමාත්‍ර වරදක් කරන්න ගොඩක් බය වෙනවා. ඉතින් යම් කාලයක ඉතින් සමහර කෙනෙකුට ඉක්මනට මේක කරන්න පුළුවන් සමහර කෙනෙකුට ගොඩක් කලින්. ඉතින් යම් කාලයකදී මේ වික්ෂුව සිල්වත් වෙනවා නම් ආතිමෝක්ෂ සංවරයෙන් සංවෘත වෙනවා නම් ඒ කියන්නේ නිවන පිණිස සමාදන් සීලය හොඳටම සමාදන් වෙලා ඉන්නවා. ඉතින් මේක මේ සමාදන් වෙනකොට කරන්න ඕන විදියක් කියලා තියෙනවා. ඒ කියන්නේ ආර්යකාන්ත සීලය කියලා. යම්කිසි සීලයක් අඛණ්ඩ, අචිද්‍ර, අසබල, අකම්මාස, බුද්ධිස්ස, අප්‍රාමත්ත, විඤ්ඤුප්පසත්ත සමාධි සංවත්තනික කියලා අංග 8කින් යුක්ත සමාදන් වෙනවා නම් ඒකට කියන ආර්යකාන්ත සීලය. මෙන්න මේකට තමයි මේ කෙටියෙන් කියලා තියෙන්නේ ශික්ෂාපද සම්පූර්ණ කරනවා කියන්නේ. ඒ කියන්නේ යම්කින් සීලයක් අපි රෙද්දක් ගත්තාම ඒ රෙද්දෙන් අගින් කොනක් ඉරිලා ඒකේ තියෙන ඛණ්ඩ කැඩුනා කොනෙන් කැඩුනා කියලා. අපි තුමු දැන් කෙනෙක් සීල් ගන්නවා. රසසිල් ගන්නවා කියලා ගන්නවා. එහෙම තඩසිල් ගන්නවා කියලා ගන්නවා. ඉතින් ඒ සීලය කැඩෙන්නේ සින්දුවක් කියවිලා. එහෙම නැත්තම් ඒ කාලේ නෑමක් අරට දාගෙන. ඒ මොකද ආකාරයකින් මේ නැත්තම් බොරුවක් කියවිලා. එහෙනම් ඒක මොකද? ඛණ්ඩ සීල. ඒ කියන්නේ ඒ සීලය අග කැඩිලා තියෙනවා. එතනින් හරිය සමාදන් වෙන්නේ නැහැ. එහෙනම් ඒකට කියනවා අගින් කැඩිච්ච රෙද්දක් වගේ සීලයක්. අන්න එහෙම වෙන්නේ බහැලු. ඒක කියන අඛණ්ඩ. අචිත්‍ර කියලා කියන්නේ මැදින් කිල් වෙලා තියෙන බෑ. ඒ කියන්නේ යම් කිසි රෙද්දක් ගත්තාම මැදින් ඉලක් තියෙනවා නම් අන්න ඒ වගේ යම් කෙනෙක් සීලයක් සමාදන් වෙලා මම අද දවසේ ඉන්නවා බයි 24ක් ඉන්නවා කියලා පොසටක් වෙන්නේ බයි 24ක් ඉන්නවා. ඉතින් එහෙම ඉන්නකොට මගදී සීලයක් කැඩෙනවා. ආයි සමාදන් වෙලා සීලය රකින්න ඉවරනකම්. ඒකට කියන මැදින් හිල්ලුණා කියන. අන්න එහෙම වෙන්නත් බෑ. එහෙම නැත්තම් අසබල කියලා කියන්නේ මේ ලප කැලල් වගේ පැල්ලම් පැල්ලම් පැල්ලම් කියන විදිහට දෙක සිල් වර්ග දෙක තුනක් කැඩෙනවා මගදී. ආයි සමාදන් වෙලා ඉස්සරහට ගෙනියන. අන්න ඒකට කියනවා සබල. ඉතින් එහෙම නොවනවට කියනවා අසබල. අකම්මාස කියන්නේ සිත්ේරියක් එක දිගට තියෙනවා වගේ යම් කිසි සීලයක් සමාදන් වෙලා ඉන්නකොට එක සිල්පදයක් කැඩෙනවා. ආයෙ හදා ගන්නවා, ආයෙ කැඩෙනවා. ආයෙ හදා ගන්නවා, ආයෙ කැඩෙනවා. කොහොම සිත් සිත් සිත් සිත් දිගටම තියෙනවද කියන සම්මාස. ඒක කියන එහෙම නැති වෙනවා කියන අසම්මාස. ඉතින් ඔන්න ඔය අංග හතරෙන් යුක්තව සීලය රකින්නකොට අන්නේ සීලයට කියනවා බුජිස්ස. බුජිස්ස කියලා කියන්නේ තෘෂ්ණා දාහයෙන් මුදලින් බුදිස්ස. ඒවා විග්‍රහ කරලා තියෙනවා. ඒ කියන්නේ අපි සංහාවගේ දාසෙ. සංහාවකින් ධර්මයේ දාසු තමයි. අපි ආසාව නිසා ක්‍රියා කරන්නේ. අන්න ඒ මෙන්න කවුරු හරි කෙනෙක් මෙන්න මේ අංග හතරෙන් යුක්ත සීලය රකිනවා නම් අන්න ඔහුට තෘෂ්ණා දාසයෙන් මිදෙන්න පුළුවන්. සංහාවෙන් ගැලවෙන්න පුළුවන්. ඒ ඉන්නේ කියනවා බුද්ධි යුක්ත ඒ කියන්නේ අකණ්ඩ අචිත්‍ර අසබල අකම්මාස කියන අංග හතර තියෙනවනම් ඒක බුද්ධිස්ස කියලා කියන්නේ. ඒක දුෂ්ණා දාසත්වයෙන් මුදනවා. අනිත් එක තමයි මේ අපරාමට්ඨ අපරාමට්ඨ කියලා කියන්නේ තෘෂ්ණාවෙන් දෘෂ්ටියෙන් මානෙ කියන අංග තුනෙන් ගෑවිලා නැහැ, හලවම් වෙලා නැහැ. පරාමර්ශණය කියන්නේ ගෑවිලා කියන එක. අත ගන්නට කියන පරාමර්ශණය කියලා ඒ තෘෂ්ණාව සම්බන්ධ නැහැ. ඒ කියන්නේ මම දිව්‍ය ලෝක උපදිනවා කියලා නෙමෙයි මේ සීල රැකෙන්නේ. මම බ්‍රහ්ම ලෝක උපදිනවා. මම රජ වෙනවා. මම සිටු වෙනවා කියලා නෙමෙයි මේ කරන්නේ. ඔව්. ඒ කියන්නේ සංසාරයෙන් එතර වෙන්න හිතන නිවන් පිණිස සමාදම් වෙච්ච සීලය. ඒක තමයි තෘෂ්ණාවෙන් මිදිලා කියලා කියන්නේ. දෘෂ්ටියෙන් මිදලා කියන්නේ මිත්‍යා දෘෂ්ටිය සහිතව සිල් රකින්න පුළුවන්. අපිට සමහරව අත කාලෙත් දකින්න හම් වෙනවා. සිල් රකින්න මිත්‍යා දෘෂ්ටිය සහිතව. ඒ කාලෙත් ගොඩාක් අය කියන්නේ ශාස්ත්‍රවරු කියන්නේ එක්තරා විශේෂ සිල් රකපුවා. හැබැයි මිත්‍යා දෘෂ්ටිය සහිතව. එහෙම නැත්නම් මානය සහිතව. ඉතින් ওই මානය කියන එකත් හරි දරුණුම දෙයක් තමයි. මිත්‍යා දෘෂ්ටියට විතරයි දෙවෙනියෙන්. මානය ඉතින් යම් කෙනෙක් අනිත් අයගෙන් විශේෂ වෙන්න ඉඳගෙන සිල් රකින්නවා නම් එයාටත් නිවන් ලැබෙනවා. ඒ හින්දා මේ කියන්නේ තෘෂ්ණාවෙන් දෘෂ්ටියෙන් මානෙන් පරාමර්ශනේ නොවිච්ච සීල කියන අපරාමට්ඨ සීල. ඊට පස්සේ විඤ්ඤුප්පසත්ත <clears throat> විඤ්ඤුප්පසත්ත කියන්නේ කවුරු හරි මෙන්න මේ විදිහට සීල් රකින්නවා නම් විඤ්ඤාණ විසින් ප්‍රශංසා කරනවා ඒ කියන්නේ නුවණ තියෙන රහතන් වහන්සේලා විසින් නුවණ තියෙන පුද්ගලයන් වහන්සේ පුද්ගලෝ විසින් මේ පුද්ගලයාට ප්‍රශංසා කරනවා. සමාධි සංවර්ධනික. සමාධි සංවර්ධනික කියලා කියන්නේ සමාධිය පිණිස මේ සීලය පවතිනවා. මේ වගේ සීලයක් රැක්කොත් සමාධියේ තරම් දුර නෙමෙයි. ඔහුට තියෙන්නේ ටිකක් විවේකයෙන් ඉන්න විතරයි. විවේකයෙන් ඉන්නකොට සමාධිය ඒ තරම් දුර නෙමෙයි. ඉතින් මෙන්න මේ වගේ සීලයක් රකිනකොට මේ පුද්ගලයාව රහතන් වහන්සේලාට ඉතාම ප්‍රිය පුද්ගලයෙක් වෙනවා. අන්න ඒකින්ද කියන අරියකාන්ත සීලෙන් සමන්විත. ඉතින් මේ වගේ බුදුහාමුදුරුවෝ කියනවා මේ වික යම් කාලයක සීලය සම්පූර්ණ කරොත් කරලා පාතිමුක්ඛන් වලින් සම්පූර්ණ කරොත් ආචාර කෝචර වලින් සම්පූර්ණ වුණොත් කුඩා වරදක් කරන්නත් බය වුණොත් ශික්ෂාපද සමාදන් වෙලා කඩන්න නැතිව රකින්නවා නම් සතාගතයන් වහන්සේ නැවත තව ඉදිරියට අන්නේ භික්ෂුව ඉක්මවනවා. කියනවා ඒ විස්සං භික්ෂු ඉන්ද්‍රියේසු බුද්ධද්වාරෝ හෝ චක්කුණා රූපං දිස්වා නිමිත්තගාහි හෝ මා නිමිත්තගාහි හෝ මාන් ව්‍යංජන ගාහි. ඒ කියන්නේ භික්ෂුව තොපයවත් ඇවි ඉන්ද්‍රිය සංවර සීලේ සමාදන් බව. එනි ඉන්ද්‍රිය සංවර සීලේ සමාදන් වෙන්න කියලා කියනවා. ඇහෙන් රූපයක් දැකලා ඒකෙන් නිමිති ගන්න එක. ව්‍යංජන ඒ කියන්නේ මොකද්ද? ඇහෙන් රූපයක් දැක්කහම ඒ පිළිබඳව හොඳයි. මේ රූපය හොඳයි. මේ රූපය ලස්සනයි. නැත්නම් මේ රූපය මගේ. නැත්නම් මේ රූපය මෙහෙම කෙනෙක්. ඒ කෙනා මෙහෙම. ඒ කෙනා මෙහෙමයි කියලා මේ ආකාරය කියලා දිගටම දිගටම ඒ අනුව සිතුවිලි හිතන්න එපා. අන්න ඒකට කියනවා ඇහෙන් රූපයක් දැක්කහම වැඩිදුර හිතන්නේ නැතුව ඒ රූපේ එතනින් ඒ රූපය ගැන සිතීම එතනින් නවත්තනකොට කියන ඉන්ද්‍රිය සංවර සීලය කියලා. ඒක ඇහැට කනට, නහයට, දිවට, කයට, මනසට කියන හයටම පොදු කරන්නේ කියලා කියනවා. ඉතින් මෙන්න මේ වගේ ඇහැකින් ඉන්ද්‍රිය රකින්න පුරුදු කරනවා. ඇහැකින් ඉන්ද්‍රිය රකින්න කාලයක් ගත වෙනවා. එකපාරටම කරන්න බෑ. හැබැයි සීල සම්පන්න වෙච්ච කෙනාට ඒකේ තරම් දැන වැඩක් නෙමෙයි. ඉතින් මේ භික්ෂුව ඉන්ද්‍රිය සංවරයෙන් සමාදන් වෙලා ඉන්නවා. මේ ඊට පස්සේ යම් කිසි කාලයක ඒ භික්ෂුව ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණ කරාම භාගතුන් වහන්සේ නැවත තවදුරටත් ඒ භික්ෂුව හික්මවනවා. එනවලු ඒ හික්කම් භික්ඛු භෝජනේ මත්තං යෝ හෝමි. පටිසංකායෝනිසෝ ආහාරං ආහාරය්‍ය තොප භික්ෂුව තොප ආහාරේ මාත්‍රඥය වාසය කරනවා ඒ කියන්නේ මාත්‍රඥ කියන්නේ નિયમિત ප්‍රමාණයට ආහාරය ගන්න පුරුදු වෙන්න කියලා. පටිසංකායෝනිසෝ කියලා කියන්නේ නුවණින් කලකමින් මනසියෙන් යුක්තව ආහාර අනුභව කරන්න කියලා. කොහොමද කියන්නේ? අර විදිහට. නේව දවාය, न मदाय न මණ්ඩනාය න විභූෂණාය යාවදේව ඉමස්ස කායස්ස කිතිය විහිංසු කරතිය බ්‍රහ්මචර්යානුගාය ඉති පුරාණංච වේදනං පටිහංකාමි නවංච වේදනං න උපාදිස්සාමි යාත්‍රාච මේ භවිස්සති අනවජ්ජිකාක කාසිහාරය පාදිකල ඒ කියන්නේ මේව දමාය ජලයේ පිණිස නෙමෙයි න මදාය මදය පිණිස නෙමෙයි පුරුෂ මදය වැඩෙන්න නෙමෙයි න මන්දනාය කියන්නේ අදුතම් පුරවන්න නෙමෙයි න විභූෂණාය කියන තැන් ලස්සන කරන්න නෙමෙයි යාවදේව ඉමස්සක් ආයස්ස තිතිය යම්තා මේ කය කෙලින් තියාගන්න පුළුවන්ද යාපනාය යටෙන්න පුළුවන්ද මිහින්සු කරතිය ඒ කියන්නේ හැම නැතිකමින් වෙන අමාරුවනේ බ්‍රහ්මචර්යානුග්‍රහය මේ භාවනාවට මේ Brahmacharyaව මේ උතුම් වූ චර්යාවට අනුග්‍රහයක් පිණිස ඉති පුරාණච වේදනම් පටිසංකාමයේ කියන්නේ පුරාණ වේදනා නැති කරන. ඒ කියන්නේ පුරාණ වූ බඩගිනි වේදනා නැති වේවා. දැනට පවතින බඩගිනි වේදනා නැති වේවා. එහෙම නැත්නම් නවංච වේදනා න උපාදේශාමි. අනාගතයේ ඇති වෙන බඩගිනි වේදනා නැති වේවා. යාත්‍රාචමේ භවිෂ්‍ය මගේ ජීවිතේ යාත්‍රාවක් ජීවිත යාත්‍රාව ගත වෙනවා. يعني ජීවිතේ යාත්‍රාවක් වගේ ගෙවෙනවා. අනවශ්‍යතා නිවැරදි ක්‍රමෙලියත් වෙනවා. පාස් විහාරෝ දැන් පහසුවෙන් හිටියත් වෙනවා. අන්න එහෙම හිතලා ආහාර ගන්න කියලා කියනවා. බුදුරජාණන් කියනවා දැන් ප්‍රථමයෙන්ම අපිට කිව්වා සීල සංවරය. يعني ප්‍රාථමික සංවර සීලය ආචාර්ය ගෝචර සම්පන්න ගොඩාවක් දක්වත් කඩන්න බය වෙන්න එහෙම කියලා කිව්වා. ඊට පස්සේ කියනවා ඉන්ද්‍රිය සංවර සිත් සමාදන් වෙන්න. ඇහෙන් රූප දැකලා කනෙන් ශබ්ද අහලා ඒ ගැන පිට පිට හිතන්න එපා. හොඳයි කියලා හිතන්න එපා. මේ ලස්සනයි, හොඳයි, මනාපයි එහෙම කියලා හිතන්න එපා. හා? ඒක දැනගෙන කොට අකමැති වෙන එකක් යන්නවද? කැමති වෙන එකක් නවතිනවා. ලෝභය කැමති වෙනවා කියන්නේ ලෝභය වැඩිනවා කියන්නේ. අකමැති වෙනවා කියන්නේ ද්වේෂය වැඩිනවා කියන්නේ. ඒ දෙකම අඩු වෙනවා ඉන්ද්‍රිය සංවර්ධනය කරනවා. ඔව් වැඩි දුර හිතන්නේ නැතුව ඉන්න එක තමයි ඉන්ද්‍රිය සංවර්ධනය කියන්නේ. ඉතින් ඉතින් අසුචි වගේ දෙයක් දැක්කත් ද්වේෂය පහළ වෙන එක ටිකක් පාලනය වෙනවා ඒක. දිගටම දිගටම මේක හිතන්නේ නැහැ. ඊට පස්සේ කියනවා භෝජනයේ මාත්‍රාඥ වෙන්න කියලා. ඒක යම් කිසි කාලයක භික්ෂුව භෝජනයේ මාත්‍රාඥ වුණාම කියනවා භික්ෂුව ඔපවිත් ජාගරියානුയോഗය යෙහි යෙදෙන. ඒ කියන්නේ මොකද්ද? ජාගරියන් අනුයුක්තෝ හොහි. ඒ කියන්නේ මොකද? නිදිමරන්න පුරුදු වෙන්න. අන්න එතකොට තමයි කියන්නේ පය හතරක් විතර නිදා ගන්න පුරුදු වෙන්න. මේ ඉතින් එකපාරටම පය තමයි දාගන්න බෑ. අමාරු. කාලයක් තිස්සේ පුරුදු වෙනවා. කණ එකක් පුරුදු වෙනවා කාලයක්. මේක ඉතින් මේ දීර්ඝ කාලිනේ වැඩක්. ඉතින් ඒ අතර භාවනා කරලා කමක් නැහැ. පොඩ පොඩ ඒකට මේ භාවනා කරන්න ඉතින් ක්‍රමෙන්නේ. බුදුහාමුදුරු කියලා දෙන්නේ මේ ආකාරයෙන්. ඉතින් ඉදි වරන්න පුරුදු කරනවා කොහොමද? දවල් කාලය හැරගෙන ඉන්නේ. නිදාගන්නෙම නැහැ. බත් කෑවට පස්සේ නිදාගන්නෙත් නෑ කලින් නිදාගන්නෙත් නෑ නිදාගන්න නෑ. ඊට පස්සේ රාත්‍රියේ ප්‍රථම යාමයේ කියන්නේ 6 ඉඳලා 10 වෙනකම්. ඇහැරගෙන ඉන්නවා. මධ්‍යම යාමයේ සිහියෙන් නැගිටින වෙලාව මතක් කරලා උත්හාන සංඥාවද කියන්නේ. නැගිටින වෙලාව මතක් කරලා නිදා ගන්න ඕන. දකුණු ඇලේ. දකුණු දිගාරන. ඕලාන්න බෑ. ඉන්න සියයන් දිගාරන. අන්න එහෙම නිදාගත්තාම උදේ දෙකට හැරෙනවා. උදේ දෙකට හැරලා ඊට පස්සේ ඇවිදින්නවා. නිදි මරන්න පුරුදු කරන්නේ. එච්චරයි. පහවරයි නිදාගන්න. අන්න ඒක පුරුදාට පස්සේ තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ භික්ෂුව තොප ඇවිත් සති සම්පදාන පුරුදු සිහියෙන් ප්‍රඥාවෙන් වැඩ කරන්න පුරුදු වෙන්න කියලා. කොහොමද සිහියෙන් ප්‍රඥාවෙන් වැඩ කරන්නේ? ඉදිරියට යනකොට ආපසු එනකොට සීයෙන් ප්‍රඥාවෙන් කරන්න. මේක ටිකක් ඉරියාපත වලට ගියත් ටිකක් අමාරුයි. අමාරුයි කියන්නේ වැඩ වැඩි වෙනවා. ප්‍රඥාවෙන් කල්පනා කරනවා කියලා කියන්නේ ඉස්ලාම් හිතන්න ඕනලු මොනවාරි කරන්න හිතුනහම මම මේ වැඩේ කරන්න හොඳද? මේක හොඳ වැඩක්ද නරක වැඩක්ද? උසල්ලා මොකද? ඉස්සලා හිතා. වැරදිද නිවැරදිද කියලා ඒ කියන්නේ අපි එතකොට පන්සල් යන්න හිතනවා. ඉතින් කල්පනා කරලා බලුවම් පන්සල් යන එක කරන්න හොඳ වැඩ හොඳ වැඩද නරක වැඩද? හොඳ වැඩ. එහෙම නැත්නම් මොනවද සංගීත සංදර්ශනයක් බලන්න යන්න හිතනවා. ඒක හොඳ වැඩද නරක වැඩද? බුද්ධ ආගමේ තියෙන නරක වැඩක්. ඉතින් ඒක එහෙනම් එතනීම නවත්තනවා. ඒකට දැන් පන්සල් යන්න හිතුනහම හොඳට කියලා හිතුනොත් ඒ වුණාට අද පන්සල් යන එක හොඳයි. ඒක කල්පනා කරලා බලුවහම භාවනාව පුරුදු කරන කෙනෙකුට කෙනෙක් වැඩි දවසකට පන්සල් යාම ඒතරම් සුබ නෑ කියලා තමයි කියන්නේ. මොකද විවිධ වර්ගයේ ඇඳුම් ඇඳගෙන විවිධ මිනිස්සු විවිධ විදිහේ මිනිස්සු එන්න පුළුවන් පන්සලට. ඒ අය දිහා බලන් ඉඳලා ඒ අය කතා කරන විදිය බලන් ඉඳලා කෙනෙකුට තමන්ගේ භාවනාවත් අමතක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ද්වේෂය පහළ වෙන්න පුළුවන්, කැමැත්ත ඇති වෙන්න පුළුවන්, ඒ වගේ ඕන දෙයක් වෙන්න පුළුවන්. ඒ හින්දා සෙනඟ වැඩි දවසට පන්සල් ගන්න එක හොඳයි කියලා කියලා නැහැ. ඒ කියන්නේ සෙනඟ අඩු දවසකට පන්සල් ගන්න එක තමයි. ඊට පස්සේ කල්පනා කරන්න ඕනලු මම කරන භාවනාව දිගටම පවත්වාගෙන යන්න පුළුවන් තැනක් නෙවෙයි පන්සලට යෑම ක්‍රියාව මේක භාවනාවට අනුකූලද? දෝෂද? එහෙනම් හොඳද? ගැළපෙනවද කියලා. අන්න එහෙම ඉඳලා පස්සේ සිහියෙන් යුක්තව භාවනාව හදාගන්න නැතුව පන්සල් දැන එක තමයි ප්‍රඥාවෙන් හිතනවද සම්පජාන හතරක්. සම්පජාන හතර මම ඔය දැන් ඔය පාලින් කියන්නේ නැතුව කිව්වේ සාත්තක සම්පජන්නේ සප්පාය සම්පජන්නේ ගෝචර සම්පජන්නේ අසම්මෝහ සම්පජන්නේ කියලා පාලියෙන් කියලා තියෙන එක තමයි මම කිව්වේ මේ මම පාලියෙන් කියුවට දැනගෙන කියන හොඳයි. මේ ඉතින් ඔන්න ඔකට තමයි ප්‍රඥාව සහිතව ඉන්නවා කියන්නේ. ඊට පස්සේ සීයෙන් කරන්න ඕන සති සම්පජාන කියන්නේ. ඉතින් යම් කිසි කෙනෙකුට ඉදිරියට යනකොට සීයෙන් ප්‍රඥාවෙන් යන්න පුළුවන්. ඔය විදිහට හිතලා ආපහු වෙනකොට ඒක කරන්න පුළුවන් නම් සීයෙන් ප්‍රඥාවෙන්. අන්න ඒක තමයි සති සම්පජාන. අභික්ඛන්තේ පටිච්චන්තේ සම්පජානකාරී හොති කියන එක. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. ඒ ඉන්ද්‍රිය බැලීමේ නිසා බැලීමේදී එහෙම හිතනවා. ඒකට උදාහරණයක් කියනවා නම් ඔෆිස් එකේ වැඩ කරගෙන ඉන්නවා. ආවාලේ වැඩ කරගෙන ඉන්නකොට කාගේ හරි කටහඬක් ඇහෙනවා. ඇහෙනකොට බලන්න හේතන ඔලුස්සලා. අන්නේ ඔලුස්සලා බලන්න කලින් මේක මේ ප්‍රයෝජනවත් එකක්ද මේක මේ කුසලයක්ද මේක මේ දැන් කරන්න ඕන එකක්ද මට ප්‍රයෝජනද අනික් අයට ප්‍රයෝජනද කියලා හිතලා බලලා උළු උස්සල බලනවා නම් අන්න ප්‍රඥාව සහිතව උළු උස්සුවා කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් කටහඬ ඇහෙනකොටම බලලා ඉවරයි. ඒ කියන්නේ ප්‍රඥාව නැතුව බැලුවා කියන්නේ. ඉතින් අන්න ඒක පුරුදු කරන්න කියලා කියනවා. දැන් මේ ඉදිරිය බැලීම සහ අනුදික් බැලීම, ඒ කියන්නේ වෙන දිශා බැලීමේදී මේ පුරුදු කරන්න කියලා කියනවා. මේක අමාරු වගේ තේරුණාට කරනකොට කරන්න පුළුවන්. බුදුහාමුදුරන්ගේ උපදේශ. සවිතා ඥාණයෙන් බලලා මිනිස්සුන්ට පුළුවන් දේවල් විතරයි කියලා දෙනවා. බැරි දේවල් කියලා නැහැ. බැරි ටික කිව්වේ නැහැ කියලා කියනවා. ඒ පුළුවන් ටික විතරම කිව්වේ. ඉතින් ඒකින්ද බුදුරජාණන් වහන්සේ අදහනවා නම් බුදුරජාණන් වහන්සේගේ සර්වඥා ඥානය කියන එක පිළිගන්නවා නම් මේක ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒක තමයි කියන්නේ මේ සරණං ගන්න බුද්ධෝමේ සරණං වරන් කියලා කියන්නේ. ඉතින් මෙන්න මෙහෙම කරන්න පුළුවන්. ඉදිරිය බැලීමේදී සහ අනුදික් බැලීමේදී සිහියෙන් ප්‍රඥාවෙන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් සම්මිජ්ජිතේ ප්‍රසාරිතේ සම්පදානකාරී හොති. ඒ කියන්නේ අතපය අකුලනකොට සම්මිජ්ජිතේ ප්‍රසාරිතේ එහෙම සීයෙන් ප්‍රඥාවෙන් කරන්න පුළුවන්. ඉතින් එහෙම කරන්න ගත්තාම ඔය නිකන් ඉන්නකොට කකුල හොලවන එක එහෙම වෙන්නේ නැහැ. මේ පොළොව හාරන එක වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ දේවල් එරෙනකොට මේ මතක් වෙනවා මේක මේ සීයෙන්ද ප්‍රඥා දැන් මේක කරන්න ඕන වැඩක්ද? එහෙම එහෙම කියලා හිතනකොට ඒක කෙනෙක් නවතිනවා. එතකොට අනවශ්‍ය ක්‍රියා කරන එක සෑහෙන දුරකට නවතිනවා. ඉතින් අතපය අකුලනකොට දිගා වෙනකොට සිහියෙන් ප්‍රඥාවෙන් කරන්න කියලා කියනවා. සංඝාටිපත්ත චීවර ධාරණේ සංකජානකාරී හොති කියලා කියන්නේ සංඝාටි කියලා කියන්නේ දෙපඩ චීවර. පත්‍ර, පාත්‍ර, චීවර ඒ වගේ දේවල් අඳිනකොට එහෙනම් ඇඳුම් අඳිනකොට ප්‍රඥාවෙන් හිතලා සිහියෙන් කරන්න කියලා කියනවා. ඉතින් එහෙම නැත්නම් කනකොට බොනකොට අසිතේ පීතේ කායිකේ සායිතේ කනකොට බොනකොට කඩාගෙන කනකොට කෑම. එහෙම නැත්නම් සූප්පු කරලා රස කැවිලි වගේ දේවල් සූප්පු කරනකොට. මන බොන කියන එක හතරකට කඩලා කියලා තියෙනවා. අසිතේ පීතේ කායිකේ සායිතේ. එදෙනේ කනවා. එහෙම නැත්නම් බොනවා. එහෙම නැත්නම් කඩාගෙන කනවා. එහෙම නැත්නම් සූප්පු කරනවා. කියන හතර කියලා. අන්න ඒ හතර වෙලාවේදී මේ දේ හොඳයිද මේ දේ නරකයිද කියලා හිතලා ප්‍රඥාවෙන් හිතලා මම අර කිව්වා වගේ සාර්ථකද සප්පායද ගෝචරද මේකේ හිතලා කරන්න පුළුවන් නම් අන්න ඒකට කියන අනකොට බොනකොට සිහියෙන් ප්‍රඥාවෙන් හිතයි කියලා. එතකොට නම් ඉතින් වැඩිපුර කැවෙන්නේ නැහැ. හිතේ ආසාවට කැවෙන්නේත් නැහැ. මොකද මේ කණ එක ප්‍රයෝජනයි. මේක මම මේ කුසලයක්ද මේ කරන්නේ අකුසලයක්ද කරන්නේ. මේ ඇඟට අවශ්‍ය ප්‍රමාණය නැත්තම් හිතට අවශ්‍ය ප්‍රමාණය මේ කන්නේ කියන කල්පනාව. ඊට පස්සේ කියනවා මල මුත්‍ර පහ කරනකොට සීයෙන් ප්‍රඥාවෙන් කරනකොට උච්චාර පස්සාවකම් මේ සම්පජානකාරී වූ ඒ කියන්නේ සිහියෙන් ප්‍රඥාවෙන් කල්පනා කරලා සිහියෙන් කරන්න කියනවා. එතකොට මල මුත්‍ර පහ කරනකොට වෙන දේවල් හිතන්න වෙලාවක් නැත යනවා. නැත්නම් වෙන වෙන දේවල් හිතන්න කාලයක් කරගන්නවන්නේ. එතකොට මේ භාවනා ක්‍රමයේදී එහෙම කරන්න බෑ. මල මුත්‍ර පහ කරනකොට සිහියෙන් කරන්න ඕනේ. මම දැන් මේ වැඩේ කරනවා. ඒ කියන්නේ ඒ ඒ ඉරියව් වලම එකක් තමයි මේ එකක්. මේක ඉරියව් මිනිස්සුන්ගේ ඉරියව් ඒ ඉරියව් පිළිබඳ 100න් සිටීම තමයි 100න් සිටීම කියන්නේ ඊට පස්සේ කියනවා ගතේ හිතේ නිසින්නේ සුත්තේ ජාගතේ කුල් භාවේ සම්පදානකාරී වේ. ඒ කියන්නේ ගතේ කියන්නේ යනකොට. සිතේ ගැන හිතගෙන ඉන්නවා. නිසින්නේ කියලා කියන්නේ ඉඳගෙන ඉන්නවා. සුත්තේ කියලා කියන්නේ නිදාගෙන ඉන්නකොට. ජාගරිතේ කියලා කියන්නේ නිදි මරණකොට. භාෂිතය කියලා කියන්නේ කතා කරනවා. තුන්හි භාවය කියලා කියන්නේ නිශ්ශබ්ද වෙනවා. මෙන්න මේ සත්‍යනක් සම්පජාන සහිතව ප්‍රඥාව සහිතව සිහියෙන් කරන්න කියලා කියනවා. ඉතින් මෙන්න මේක පුරුදු කරාට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා මේක කාලයක් යනකොට මේක පුරුදු කරන්න එකපාරට බෑ. අමාරු වගේ කියනකොටම තේරෙනවා නේද? ඒ කාලයක් ගියාට පස්සේ කුරුගාට පස්සේ කියනවා වික්ෂුව එහේ එන්න විවේක ආරණ්‍ය සේනාසන වල කියන්නේ මොනවද ආරණ්‍ය කියන්නේ කැලෑ රුක්ඛ මූල කියන්නේ ගස් මුල් කන්ද කියන්නේ කඳු වැටි ගිරි ගුහා, ගල් ගුහා, කඳු වල තියෙන ගුහා. සුසාන කියලා කියන්නේ සෝහන් වනකේ. එහෙම නැත්නම් අභෝකාස් කියන්නේ එලිමහන් පිටණි. එලිමහන් තැන්. එහෙම නැත්නම් පිදුරු කුටි වගේ විවේක ස්ථාන වලට යන්න කියලා කියන්නේ ඊට පස්සේ ඉතින් මෙන්න මේ ස්ථානයකට ගිහිල්ලා ආහාරයේ මාත්‍රකතාවයක් තියෙන හැම වෙලේම කන්නේ උදේවරු විතරයි කන්නේ. ඉතින් ඒ පින්දපාතේ අරගෙන පින්දපාතේ අදට ගත්ත ඉවරයි. ආයි මේ ආහාරයක් ගන්න අද දවසට කියලා හිතලා මේ පළක් බඳගෙන කල් යුදරගෙන සිහිය පෙරට අරගෙන දැන් හිත එකතු කරන්න උත්සාහ කරනවා. ඊට පස්සේ තමන්ගේ තියෙන දැඩි ආසාවල් වලින් තමන්ගේ හිත මුදවනවා. තමන්ගේ තියෙන ද්වේෂයන්ගෙන්, ව්‍යාපාදයන්ගෙන් හිත මුදවනවා. තමන්ගේ තියෙන ගිලන් බවය, එන්නේ ලෙඩ ගමින්, එහෙම නැත්නම් අලස ගමින්, අම්මලි ගමින් හිත මුදවනවා. මගේ ඉඳගෙන ඉන්න බෑ එහෙම. ඉඳීමට කෙනෙකුට. අලවෙන්න හිතනවා. එහෙම නෑ මම දිගටම මෙහෙම ඉන්නවා. ඒතල වීරය වඩන්නවා. ඒ වීරය තමයි අලස බව, ගිලන් බව කියන ප්‍රතිපක්ෂ. ඉතින් ඉරියව්ව මාරු කරත් වීරය වැඩෙනවා. මේ ඒ හින්දා මේ හොඳට හරි ඍජු කරගෙන හොඳ ගෙලින් කරගෙන පළඟක් බැඳගෙන ඉන්නකොට තීන මිද්දේ අඩු වෙනවා. අලස බව ගිලන් බව අඩු වෙනවා. ඊට පස්සේ හිතට එකක සිතුවිලි එනවා. හිත විසිරෙනවා. එක එක අරමුණ ඇවිල්ලා හිතනවා එක එක දේවල්. එක දෙයකට හිත එකඟ වෙලා තියෙන්නේ නැහැ. ඒක කියන උත්සච්ච කියලා. එහෙම නැත්නම් තමන් කරපු පව් මතක් වෙනවා. මතක් වෙලා කනගාටු වෙනවා. එහෙම නැත්නම් කරගන්න හම්බෙච්ච නැති පින් මතක් වෙනවා. ඒක කියන කුක්කුච්ච. ඒ කුක්කුච්චෙන් උත්සච්චෙන් හිත ඉරිසිදු කරනවා. ඒක තමයි කියන්නේ. ඊට පස්සේ විචිකිච්ඡාවෙන් හිත පිරිසිදු කරගන්න. එහෙම කරලා මේ නීවරණ පහින්ම හිත දුබල කරන නිවන වහන ධර්මතාවලින් හිත මුදවනවා. හිත පිරිසිදු කරනවා. මෙන්න මේ හිත පිරිසිදු කරාට පස්සේ අන්න ඒ භික්ෂුවට කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා විවේකයෙන් ඉන්න පුද්ගලයෙකුට ලැබෙන විතර්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රකම්. කියන අංග පහෙන් යුක්ත ප්‍රථම ඥානයට සමවදින්න පුළුවන්. එහෙනම් දැන් අපි හිතාගන්න අපිට යම් කිසි විදිහක ප්‍රථම ඥාන සමවදින්න බැයිද? මේ මූලික අවස්ථා පුරුදු කරලා නැති නිසා. බුදුහාමුදුරුව මෙහෙම කිව්වාම යම් කිසි කෙනෙක් මේ මං කලින් කියපු ප්‍රමාණය කරා නම් මේ ප්‍රමාණය වෙනවනේ. ඒකේ ආයි දෙකක් නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වොත් කිව්වම තමයි. ඉතින් ඒ වගේ මේ ප්‍රථම ඥාන සමාධිය කියලා කියන්නේ අකුසලයන්ගෙන් වෙන් වෙන්න ඕනේ. ඒ සිත් සම්පූර්ණ වෙනකොටම අකුසල වලින් වෙන් වෙන්න. කාමයන්ගෙන් වෙන් වෙන්න ඕනේ. දැඩි ආශාවලින් මිදෙන්න ඕනේ. විවේකයෙන් ඉන්නත් ඕනේ. විවේකයෙන් ඉන්නකොට විතර්ක ਵਿਚාර විතර්ක කියලා කියන්නේ අරමුණට නැවත නැවත එනවා ඒකම අරමුණට. විචාර කියලා කියන්නේ ඒ අරමුණ හොඳින් බලනවා. මේ හිතෙන් හිතට දෙයට එහෙම නැත්නම් හිතට හිතක් උපදින්නේ යම් කිසි දෙයක් හින්දාද ඒකට කියන අපි අරමුණ කියලා. ඉතින් ප්‍රීතිය කියලා කියන්නේ මුළු ඇඟේම පැතිරිච්ච ප්‍රීතියක්. සැපය කියලා කියන්නේ මුළු ඇඟ පුරාම තියෙන සැපක්. කිසිම වේදනාවක් තියෙන්න බෑ. එහෙනම් අඳුරගන්න ඇඟේ යම් කිසි වේදනාවක් තියෙනවනම් ප්‍රථම ඥාන සමාධින්නේ කොයි විදිහට. යම් කිසි විදියකට මෙනෙහි කළා හරි භාවනා අරමුණ මෙනෙහි කළා හරි වේදනාව මෙනෙහි කළා හරි මොනෑම ආකාරයෙන්ම වේදනාව නැති වෙලාවක් වෙනවාද අන්නේ වෙලාවට තමයි ප්‍රථම ඥාන සමාධිය තියෙන්නේ. එකඟ වෙන්නේ නැහැ හිත වේදනාවක් තියෙනවා. වේදනාව කියන්නේ අපහසුතාවයකට වෙනවා. සපවත් වූ කන් තමයි හිත සහැල්ලු වෙන්නේ. ඒ සහැල්ලු නම් සපවත් වුණාම තමයි සමාධිගත වෙන්නේ. අන්නේ සමාධිගත හිත තමයි ඕනනම් ඥානය සමාදින්න පුළුවන් ඕනනම් විදර්ශනා වඩන්න. ඒක තීරණය කරන්න පුළුවන් ඊට පස්සේ. එතකන් අපි අපේ තියෙන දේවල් නීවරණ ධර්ම අයින් කරන්න. අලස බව, ගිලන් බව. ලෙඩ හැදුනා කියලා අනේ මේ ලෙඩෙක් නේ යාට ප්‍රථම ඥාන සමාදින්න මේ ටික ඇති කියලා එහෙම එකක් නැහැ. ඕනම ලෙඩෙකුට తాවකාලිකව හෝ ලෙඩේ යටපත් කරගන්න පුළුවන් නම් විතරයි භාවනා ආරමුණට එකඟ වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ප්‍රථම ඥාන සමාදින්න පුළුවන්ලු ඊට පස්සේ ප්‍රථම ඥාන සම්පදීලා අර ඉස්සෙල්ලා කිව්වා වගේ පස් ආකාරයකින් විතර පුළුවන් වුණාට පස්සේ ආ මදලාගේ පස් ආකාරය කියන්න මේ ආවජන සමාපජන අදිඨාන උත්ථාන පච්චවෙක්කනා කියන පස් විදියක් තියෙනවා අන්නේ පස් ආකාරයකින් පුරුදුනාට පස්සේ ප්‍රථම ඥානයේ තියෙන මේ නැවත නැවත ආයාසයෙන් හිතන එක ඒ තරම්ම හොඳ වැඩක් නෙමෙයි. විතර්කයේ තරම් හොඳ නැහැ. ਵਿਚාරය හොඳ නැහැ. මේ නැවත නැවත අරමුණට මේ උත්සාහ කර කර ආය අරමුණ බලන එක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. උසස් දෙයක් නෙමෙයි කියලා හිතනවා. අවේද අපි ඉස්සල්ලාම වාහනයක් කෙලවනකොට ගියරක දිහා බලලා ගියරක දැම්මට පස්සේ නම් කියන්නේ අහක බලන් ගියරක දැම්මොත් තමයි හොඳ දෙයක්. ඒ කියන්නේ විශේෂ උත්සාහයක් නැතුව ඒ කලින් කරපු වැඩේ වෙනවනම් ඒ දේ වඩා උසස්. අපි එහෙම පිළිගන්නේ. මෙන්න මේ භාවනා කරනකොට එහෙම කියනවා. මුලින්ම ආයාසයෙන් එහෙම කළාට පස්සේදී નિરાයාසයෙන්ම ධානය අරමුණට සිත යොමු වෙනවනම් ඒක වඩා උසස් කියලා හිතුණාට පස්සේ විතර්කයේ ਵਿਚාරය ගැන කලකිරුණාම දෙවන ඥාන සම්මාදින්න පුළුවන් විතර්ක ਵਿਚාර රහිත ප්‍රීතිය සුඛය ඒකාග්‍රතාව විතරයි. ඊට පස්සේ පස්සේ කාලෙක ඒකත් පුරුදු කරාම හිතනවලු ප්‍රීතිය ඒ තරම් උසස් දෙයක් නෙවෙයි ප්‍රීතිය නැත්තම් ඊට වඩා උසස් කමක් තියෙනවා කියන සැපය ඒකකතාවය කියන තුන්වෙනි දාණය තමයි ඊට පස්සේ තමයි සැපයට වඩා උපේක්ඛාව හොඳයි කියලා චතුර්ථ දාන සමාධියනවලු උපේක්ඛා ඒකකතාව කියන අංග දෙක තියෙනවා මෙන්න මේ ආකාරයට බුදුරජාන් වහන්සේ කියනවා මේ චතුර්ථ ධන සම්වැදුණු පුද්ගලයාට අවස්ථාව තියනවලු තමන්ගේ සිත කෙලෙස් වලින් මුදවන්න. ඒ කියන්නේ ආසවක්ඛ ඥානීය පිණිස මෙහෙවන්න. කෙලෙස් නැති කරන ඥානීය පිණිස මෙහෙවන්න. එහෙම කළා රහත් වුණාම ඒ ඒ රහතන් වහන්සේට හිතනවලු මම දැන් රහත් වෙලා ඉන්නේ. මට කෙලෙස් නැහැ. මම ඉන්න ඕන විදිහට ඉඳලා ඉවරයි. මුසිත වන්තෝ. මම කරන්න ඕන දේ කරලා ඉවරයි. අත කරන්නේ. මගේ දැන් බර උසලාගෙන ඉඳීමක් නෑ. මම මෙච්චර කල් අමාරුවෙන් හිටියේ. දැන් එහෙම අමාරුවක් නෑ. ඔහිත භාරෝ. ලොකෙන් බර පැත්තකින් කියලා කියනවා. කෙලස් බර පැත්තකින් කියලා කියනවා. අනුපත්ත සදත්තා කියලා කියන්නේ අර යන්න ඕන තැන එතෙන්ට පැමිණලා ඒ උත්තම වූ ස්ථානයට පැමිණිලා. එහෙම නැත්නම් මේ රහත් බව ලැබුණා. පරික්ෂීන භව සංයෝජන. ඒ කියන්නේ භව භවය සම්බන්ධයෙන් භවයට එක්කව කරන භවයට සංයෝග කරන භව සංයෝජන. ඒවා ක්ෂීණ වුණා. නැති වෙලා ගියා. මේ යහපත් ආහාරයෙන් විමුක්තිය ලැබුණා කියලා අන්නේ රහතන් වහන්සේට විත්ත ධර්මයේ කියන්නේ ඇස් පන අපිට විපාක ලැබෙන මේ ඇස් පන අපිට මේ මේ අනුවත් තේරෙන ඥානයක් දුන්නි කියලා කියනවා. ඊට පස්සේ එහෙම කිව්වහම ජනක මුග්ගල්ලාන බ්‍රාහ්මණය බාලතුන් වහන්සේගෙන් අහනවා ඉතින් භාගතුන් වහන්සේ මෙහෙම භාගතුන් වහන්සේ අවවාද කරහම මේ හැම භික්ෂුවක්ම නිවනට යනවද? නැත්තම් යම සමහර කෙනෙක් යන්නේ නැද්ද? එතකොට කියනවා භාගතුන් වහන්සේ කියනවා බ්‍රාහ්මණය සමහර කෙනෙක් නිවනට යනවා ඒ සමහර කෙනෙක් නිවනට යන්නේ නැහැ. එතකොට ධනක මොග්ගල්ලාන බ්‍රාහ්මණ අහනවා ඉතින් භාගතුන් වහන්සේ නිවන කියන එක ඇත්තටම තියෙනවනම් නිවන යන මාර්ගයකුත් සත්‍ය වශයෙන්ම තියෙනවනම් නිවන යන මාර්ගය කියන්නේ භාගතුන් වහන්සේ මේ වැඩ ඉන්නවනම් ඇයි සමහර කෙනෙක් එතනට යන්නේ සමහර කෙනෙක් යන්නේ නැත්තේ එතකොට භාගතුන් වහන්සේ කියනවා එහෙනම් බ්‍රාහ්මණය මම ඒ පිළිබඳව තොපගින්ම ප්‍රශ්නයක් අහන්න. තේරෙන ආකාරයකට පිළිතුරු දෙන්න. මොකද්ද? රජගහ නුවරට යන්න පාර දන්නවා. පාර කියන්නේ දක්ෂයෙක්ද? ඒ කියන්නේ දැන් ඉන්නේ සවැත් නුවර. රජගහ නුවර කියන දුරට. එතකොට මේ ගණක මොග්ගල්ලාණන් අහනවා රජගහ නුවරට යන්න පාර කියන්නේ මේ ලක්ෂයේ ධනකෝමකල. ඔය වෙනවා එසේ භාගතුන් වහන්සේ මම ධනකෝමකල මේ රජගහනුවරට යන්න පාර කියන්නේ දක්ෂයේ. ඉතින් බුදුහාමුදුරුවෝ අහනවා දැන් එක පුරුෂයෙක් ඇවිල්ලා අහනවා ධනකෝමකලාගේ. ආචාර්යන් වහන්සේ රජගහනුවරට යන්නේ කොහොමද? කියලා අහුවාම ඉතින් ධනකෝමකලාන කියනවලු. මෙතනින් මේ මේ දිශාවට මෙච්චර දුර යන්න ගමක් හම්බෙයි. ඒ ගමෙන් මේ දිශාවට තව මෙච්චර දුර යන්න තව ගමක් හම්බෙයි. මෙන්න මේ ආකාරයට යනකොට රජගහ නුවරට යන්න පුළුවන්. එතකොට <clears throat> මේ කියන අහන පුද්ගලයා ධනක මුග්ගලන බ්‍රාහ්මණ කියලා දෙන පැත්තට නැතුව වෙන පැත්තකට ඇවිද්දොත් එයාට රජගහ නුවරට යන්න පුළුවන් වෙනවා. ඒ වගේම භාගතුන් වහන්සේ ඔහු රජගහනුවරට යන්නේ නැහැ. මොකද ඔහු කියන පැත්තට නෙවෙයි වෙන පැත්තකට යන්නේ. ඒක බුදුදහම වහන්සේ අහනවා. එහෙමනම් තව පුද්ගලෙක් ඇවිල්ලා පාර ඇහුවා. අතරෙන් වහන්සේ කොහොමද රජගහනුවරට යන්නේ? ඒ පුද්ගලයාට ඝනකම උත්තරන ඝනකම උත්තරදාන කියනවා. පුරුෂයතෝ කමින මෙන්න මේ දිශාවට මෙච්චර දුරක් ගමන් කරනවා. ගමන් කරලා මෙන්න මේවා ගමක් හම්බ වෙනවා. ඊට පස්සේ තව මොහොතක් තව මෙච්චර වෙලාවක් මේ දිනාවට ගමන් කරා. ඒක මේ වගේ ගමක් හම්බ වෙනවා. කොහොම වුම යනකොට රජගහ නුවරට යන පාරම තියෙනවා. කිව්වා මේ පුද්ගලයා ඒ කියන පාරම යනවා. එතකොට ඒ කියන අතරම ගියොත් රජගහ නුවරට යන්න පුළුවන් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. ඒක කියනවා මම කියන විදිහටම ගියොත් ඒ පුද්ගලයාට යන්න පුළුවන් වෙනවා. එතකොට භාගතුන්හා ඊට පස්සේ අහනවා ඉතින් බ්‍රාහමණය රජගහ නුවර ඇත්තටම තියෙනවනේ. යන්න මාර්ගයක් ඇත්තටම තියෙනවනේ. මාර්ගය හොඳින්ම කියලා දෙන්න ඔබත් ඉන්නවනේ. කෙනෙක් ඒ පැත්තට යන්නත් කෙනෙක් රජගහ නුවරට යන්නත් තව කෙනෙක් නොයන්නත් හේතුව මොකද? ඉතින් ගාන උගදාගෙන කියනවා මම මොනවා කරන්නද භාගතුන් වහන්සේ මම පාරේ කියනවා විතරයි. අන්න එතකොට භාගතුන් වහන්සේ කියනවා අන්න ඒ ආකාරයට ධන බ්‍රාහ්මණය මම තථාගතයන් වහන්සේ විතරයි මම පාර කියන විතරයි මම මොනව කරන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ එහෙම කිව්වහම ඝනක මුගල්ලාන කියනවා ගෞතමයන් වහන්සේ යම්කිසි පුද්ගලයෙක් ඉන්නවා නම් ශ්‍රද්ධාව නැතුව ජීවිකා වෘත්තිය සඳහා මහාන වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ ජීවත් වෙන ක්‍රමයක් නැතුව මහාන වෙලා. ඉතින් ඔහු සටයි. සට මායා. ඒ කියන්නේ තියෙන වැරදි හංගනවා, නැති ගුණ පෙන්නනවා. මේ මාන උද්ගත වෙච්ච මාන්නල දිනා. ඒ කියන්නේ බොහොම අම ඉහළින් හිතාගෙන ඉන්නේ. සපලයි. ඒ කියන්නේ සඵල ගුණ තියෙනවා මුකරයි. හට පරිස්සමක් නැහැ. ඒ කටින් ගොඩක් නරක වචන පිට වෙනවා. එහෙම නැත්නම් ඉන්ද්‍රිය සංවර සීලයක් නැහැ. භෝජනය ගන්න ඒ තරම් ප්‍රමාණය දන්නේ නැහැ. භෝජනය ගැනීම ප්‍රමාණය දන්නේ නැහැ. නිදි මරන්නේ නැහැ. ආ ශ්‍රමණේ ශ්‍රමණ භාවයේ ඵලයක් ලබන්න අපේක්ෂාවක්වත් නැහැ. මේ මහාන වීමෙන් මම ඵලයක් ලබනවා කියන සිතුවිල්ලක්වත්. ඉතින් ශික්ෂා පිළිබඳ ගෞරවයක් නැහැ. සිල්පද ගෞරව කරලා සීකරන්නේ මේ ශික්ෂාව රැකීමේ ආනිසංසයක් තියෙනවා. මේ ශික්ෂාපදේ මේ තරම් වටිනවා කියලා එහෙම හිතන්නේ නැහැ. ඉතින් කම්මැලි, වීර නැහැ. සිහිය නැහැ. ප්‍රඥාව නැහැ. ඉතින් මෙන්න මේ වගේ පුද්ගලයෝ ආශ්‍රය කරන්ද ශ්‍රමණ ගෞතමයෝ කැමති නැහැ. ගෞතමයන් වහන්සේ කැමති නැහැ. යම්කිසි පුද්ගලෙක් සද්ධාවෙන් ගිහිගෙන් නික්මලා පැවිදිලා ඉන්නවනම් තියෙන <clears throat> වැරදි හංගන්න නැත්තම් නැතිගුණ පෙන්නන්නේ නැත්තම් තමන් උසස් කළ හිතන්නේ නැත්නම් මානෙන් උසස් කළ හිතන්නේ නැත්නම් කපල නැත්නම් මුකර නැත්නම් අනේ අට පරිස්සමට පාවිච්චි කරනවා නම් හිතලා බලන්න. ඉන්ද්‍රිය සංවර්ධීලය තියෙනවනම් ප්‍රමාණය දැනගෙන ආහාර වළඳනවනම් නිදි මරනවනම් ශ්‍රමණ භාවයේ ඵලයක් ගන්න තරම් අපේක්ෂාවක් තියෙනවනම් ශ්‍රවණ භාවයේ ඵලයක් ලබන්න ප්‍රාර්ථනා කරනවා නම් ශික්ෂාවට උසස් ලෙස ගෞරව කරනවා නම් ශික්ෂාපදවලට සීලයට ගෞරව කරනවා නම් බඩු වාදිරාදිය බහුලව එකතු කරගන්නේ නැත්නම් කුසල් දහම් සමාදන් වෙලා අඛණ්ඩව ඒ කුසල් දහම්හි යෙදෙනවා නම් විවේකයෙන් ඉන්නවනම් වීර්ය ආරම්භ කරලා තියෙනවා නම් කෙලෙස් තමන්ගේ තියෙන කෙලෙස් අයින් කරනවා නම් සිහියෙන් ඉන්නවා නම් ප්‍රඥාවෙන් ඉන්නවා නම් හිත එකඟ කරනවා නම් අන්න ඒ ප්‍රඥාවන්ත භික්ෂූන් වාසුන් වහන්සේ ආශ්‍රය කරන කෙනෙක්. යම් කිසි විදියකින් ෞතුමයන් වහන්සේ මූල ගන්ධයන් තියෙනවා නම් ඒ කියන්නේ මුල් පිළිබඳ වූ සුගඳ જાති තියෙනවා නම් කළු වගේ ඒන් අග්‍රයි. යම්කිසි සාරගන්ධයක් තියෙනවා නම් හැමෙන් යම්කිසි සුවඳක් වේ වෙනවා නම් ලෝහිත චන්දන අග්‍රයි. රත් සඳුන් රත් සඳුන් තමයි ඒන් අග්‍ර. යම්කිසි පුෂ්ප ගන්ධයක් තියෙනවා නම් දෑසමන් ඒන් අග්‍රයි. ඒ වගේ යම්කිසි ඕවාදයක් තියෙනවා අවවාදයක් තියෙනවා නම් ගෞතමන් වහන්සේගේ අවවාදේ එයින් අතර නග්ගයි. ඒ තමයි උතුම්ම වූ අවවාද. ඊට පස්සේ එහෙම කියලා ධනක මොග්ගල් යන බ්‍රාහ්මණ කියනවා අභික්ඛන්තං භෝගෝතම අභික්ඛන්තං අභිභාන්තයි. හරිම ලස්සනයි. සේිතා විභවෝතම යම් කිසි විදිහකින් ගෞතමයන් වහන්සේ වහලා තියෙන එකක් ඇරලා බෙන්නවා වගේ. මේ මම්මුලා වෙලා ඉන්න කෙනෙකුට පාර කිව්වා වගේ. අඳුරේ ඉන්න අයට මොනව දකින්න කියලා පහනක් දැල්ලුවා වගේ. නොඑක ආකාරයෙන් ගෞතමයන් වහන්සේ මට ධර්ම දේශනා කළා. මම ඒ ධර්මය අහලා ගෞතමයන් වහන්සේ සරණ යනවා. ධර්මයේ සාභික්ෂ සංගය. ගෞතමයන් වහන්සේ අද පටන් දිවි හිමියෙන් සරණ ගිය උපාසකෙක් හැටියට මාවසල මා මතක තියාගන්න. කියලා ගණකමුද්දල්ලාන මේක තමයි ගණකමුද්දල්ලාන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකාය.